හොඳයි. ඊළඟට ප්‍රියන්ත මහත්මයා අවසර ස්වාමීන් වහන්සේ ඇහෙනවද මම? ඇහෙනවා. මට දැනගන්න ඕන අර ආනන්ද මහත්තයා කතා කරවන්නේ කුසලයක් කරනකොට ඒක දැනගෙනම කරන්න ඕන කියලා. ඒකෙදි ඇත්ත වශයෙන්ම එහෙමම කියලා අපි එල්බ ගත්තොත් අපි දෘෂ්ටිගත වීමක් වෙලා නේද ඉන්නේ කියන එකයි මට දැනගන්න. නෑ ඒක ඉතින් දෘෂ්ටිගත වීමක් කියන එක නෙමෙයි දැන් එතුමා ඇහුවේ එහෙම වුණොත් නේද වඩා ඥාන සංප්‍රයුක්ත වෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට දැන් අපි හැමෝටම යමක් කරනකොට මේක මෙන්න මෙහිමයි කුසලයක් වෙන්නේ මෙහිමයි සිහිය පිහිටන්නේ මෙහිමයි ප්‍රඥාව ඇති වෙන්නේ කියලා අපි එක එක්කෙනාගේ අදහස් තියෙනවානේ. ඉතින් අන්න ඒ වගේ අදහසක් තමයි එතුමා සිහිපත් කළේ. එතුමා කියපු කාරණේ වැදගත්කමක් තියෙනවා. නමුත් අර මම එතනදි පැහැදිලි කරලා දුන්නේ ඒක ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා ඒ දැනුම දැක්ම අපි සතුව තියෙන්න ඕන. නමුත් ප්‍රත්‍යඥ පුද්ගලයෝ හැටියට අපි අර ආපස්සට ලැබෙන ඵලය ගැන හිතන්න ගිය ගමන්ම අපි නොදැනුවත්ව සූක්ෂම තෘෂ්ණාවක් අවදි වෙන්න පුළුවන් කියන එක තමයි එතනදි මම මතක් කරලා දුන්නේ. එහෙම නැත්නම් එතුමා ඒ අහපු කාරණය වැරදි නැහැ. සහ ඒක ඉතින් දෘෂ්ටියක එල්බ ගැනීමක් කියලා කියන්න බෑ මේ මොකද එක එක්කෙනාට ඉතින් තම තමන්ට වැටහෙන විදිහටනේ දේවල් දකින්නේ දේවල් කරන්නේ ඒ නිසා ඒකේ ගැටලුවක් නැහැ ඒකේ ගැටලුවක් නැහැ ඉතින් අර අපි කරන කියන දේවල් වඩා නිවැරදිව කරන්න මේ වගේ තැන්වලදී අපි ප්‍රායෝගිකව වෙන සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් වෙනවා ඉතින් ඒ අදහසින් තමයි එතුමා ඒක විමසුවේ.